දැයි අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අපේ 145 වෙනි භාවනා වැඩමුළුවයි මේ යෙදී ගත කරන්නේ ඉතින් මම හිතනවා මේ වෙනකොට ඒ කියන්නේ අද 22 වෙනිදා වෙනකොට විශේෂයෙන්ම මේ පළවෙනි වතාවට පැමිණෙන වගේ ආධුනිකයයට නිසන්න වනේ වෙනුවෙන් සත්කාර තුනක් මේ වෙලාව වෙනකොට සිද්ධ වෙලා තියෙනවා කියලා. එකක් තමයි මේ වැඩමුළුවට අදාළ නීති පද්ධතිය අපි වැඩ කරන්නේ මොන වගේ නීති පද්ධතියකද කියන එක මේ වාර්ෂික වැඩමුළුව මෙහෙවන නීති පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. දෙක ආධුනිකයන් වෙනුවෙන් කමඨහන් ධර්ම දේශනාවකට ආහඬ සලස්වනවා පටිගත කරපු එකට. ගිහි ඇත්තන් වෙනුවෙන් විශේෂ උපාසක උපාසිකාවන් වෙනුවෙන් අටසිල් සමාදන් කිරීම කරනවා. ඉතින් අපි වැඩමුළුව යන්නේ නීවාසික වැඩමුළුව යන්නේ ওই කියන නීති පද්ධතිය යටතේ. ඒක අපි ගොඩාක් කල් කල්පනා කරලා බලලා ක්‍රියාවත් කරපු නීතිගත කරපු නීති පද්ධතියක්. දෙක ඒ කමඨහන් ධර්මදේශනාවත් වැඩමුළු සෑහෙන ගානක අහඬ සලසලා මේ වෙනකොට සම්මත වෙච්ච එක. ඒ වගේම සීල දෙනාම ඒ අටසිල් මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමක ඉන්න ඕන කියලා ශීලයේ පිළිබඳවත් අපි ඒකාග්‍රතාවයකට එකඟතාවයකට අවිල්ල තියෙනවා. ඉතින් අපි මේ වැඩමුළුවත් ඒ පද්ධතියට ගැනීම තමයි මේ සත්කාර තුන මාර්ගයෙන් කරන්නේ. ඉතින් කාට හරි ඒ ඇයි ඒ නීති මෙහෙම දාලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනම් ඒ වෙන විදිහට කියනවනම් නොතේරෙන ගතියක් ඒ නීති වලින් අවහිරතාවයක් තියෙනවනම් එහෙම නැත්නම් මේ මූලික කමඨාන උපදේශ තේරෙන්නේ නැති ග්‍රන්ථි ස්ථාන ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් මේ අට සිල් වල සිල්පද කියන්නේ මොනවද? එහෙම නැත්නම් මේ රකින්නකොට මොකක්ද ආනිසංශය? ඇයි අපි මේවා ඇයි අපිට මේවා මෙහෙම පටවනවා වගේ කරන්න කියලා වගේ ඔය කාට හරි ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපි මේ පැය අර ගන්නවා මේ ප්‍රශ්න විචාරය සඳහා එනිසා මේ වැඩමුළුවට අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියලා කියනවා. ඒ වගේම ඒ කාරණා තුنين එහාට ගිය කමඨහං සුද්ධ කිරීමකුත් වෙනවා. මේක තමයි අපි නිස්සන්වනේ පටන් ගත්ත අලුත්ම ක්‍රමය මේ පොදු කමඨාන් සුද්ධ කිරීම. අනික හැම තැනදීම ඒ කමඨාන් සුද්ධ කිරීම බොහොම සක්‍රීය වැඩපිළිවෙලක් මේ දෙන උපදේශ බාරගත්තද පිළිගත්තද ක්‍රියාවත් කරාද මොනද වැටුනේ කියලා දැනගන්න. ඉතින් ඒකෙදි හුඟක් වෙලාට කරන්නේ පුද්ගලිකව කමඨාන් සුද්ධ කිරීම. අපි අපේ 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් මේ 145 දක්වා එනකොට දිගටම මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ගත්තා. ඒකට අදාළ තොරතුරුත් ඔය වැඩමුළු සංවිධානය කරන ලිපි ගොනුවේ තියෙනවා කමඨාන් වார்த்தාව ක්ලීන් හැටි. ඒකට අපි කියනවා කමඨාන් වார்த்தාව කියලා. තුන්වෙනි කාරණාවකුත් තියෙනවා. ඒ තමයි ධර්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡා කියන්නේ දැන් අපි මේ ප්‍රශ්න විචාරති වැඩ පිළිවෙලින් පස්සේ පැයක පමණ භාවනාවකින් පස්සේ සක්පම් කරලා ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් ධර්ම දේශනාව හා සම්බන්ධ මොනවාරි ප්‍රශ්න තියෙනවනම් අපි ඒකත් හෙට ඉඳලා මේ පැයේදී ප්‍රශ්න කිරීම සඳහා නැත්නම් විමසා දැන ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා යොමු කරනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නයි මේ පළවෙනි පැයේ නැත්නම් එකේ සිට දෙක දක්වා පැය අපි ගත කරන්නේ. ඒක ධර්ම සාකච්ඡා නැත්නම් සාකච්ඡානුග්‍රහිතය කියලා කියනවා. ඉතින් මේන් පෙපිට ওই දැන් කියපු කාරණා වලින් එපිට කිසිම ප්‍රශ්නයක් අපි ගන්න නැහැ සාකච්ඡාවට. ඒ මොකද මේ මේ කරුණු පහ ඇති අපට. ඒ වගේම තවත් එකක් අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ආරහා මේ ධර්ම සාකච්ඡා ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙල සහ කමඨාන් සුද්ධ කිරීම ආරහා දෙන්නේ දෙන්නෙක් විසින් තැන් තැන් වල කතා කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් මෙතෙන්දි විදිරවත් කරන්න ඒකට අපි රාජකාරී වශයෙන් මෙතෙන්දි උත්තර දෙනවා මිසක්ක අඩුම ගානේ ධර්ම සාකච්ඡාවක ස්වරූපින්වත් මුළු මුළු වලට එලා කුටු කුටු ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කෙරුවොත් ඕනම කෙනෙකුට එහෙම කරන කෙනා පිළිබඳව චෝදනා කිරීමට අයිතිවාසිකමක් තියෙනවා. එහෙම තමයි අපි මේ 60ක 50ක තිබුණ වැඩමුළුව දැන් 100කට නගගත්තේ. ඒ කියන නිස්සද්ද භාවයේ රැකගෙන පිරිසිදු භාවයේ රැකගෙන එක්කෙනෙක් එන්නෙක් අතර වෙනස්කමක් තියාගෙන. මෙතන පෛරු පාසානකම් ඇති කරන්නවක්වත් සමාජශීලී වෙන්නවත් සුවදතාවයෙන් නැති කර ගන්නවක්වත් කට්ටිය හම් වෙලා කයිවාරු ගහන තැනක්වත් නෙවෙයි. ඒ නිසා දැඩි ලෙස ඒ නීති ක්‍රියාත්මක කරන එහෙම නොවුනොත් ප්‍රතිපමෑනිය තමයි බැනුනායි. මොකද අපි යාට තමයි ගහන්නේ අර ගෙදර කැලී තියෙන මුවහමට මුවවිනෝට ගෙදර තියෙන හැමටයි ගහන්නේ. ඒ තොරතුරු අපි අරගෙන ඊට ඉස්සලා සැරේ යම් කිසි කෙනෙක් මේ නීති පද්ධතිය වලට කැමතිනේ. එහෙම නැත්නම් මේ කීන්දේ අහන්න නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා ඊට පස්සේ මේ වැඩමුළුවට ගන්න බෑ. මොකද ඕන තරම් ඉන්නව කට්ටිය. ඉතාලම ගෞරවයෙන් මේවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒක නිසා නිස්සද්ද භාවයේ අරසා කිරීමේ පියවරක් වශයෙන් මෙතනදී අපි එකිනෙකාට කතා කරනවා මිස ඒත් එකිනෙකාට කතා කිරීමක් වෙන්නේ ප්‍රශ්න අහනවා මිස කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්නත් එපා ප්‍රශ්න ධර්ම සාකච්ඡාවේ උත්තර දෙන්නත් එපා. යම් හේයකින් කාට හරි අනතුරක් ලෙඩක් කරදරයක් වුණොත් ඒත් මම හිතන්නේ ප්‍රජෝප මෑණියෝ අඳුන්ලා දීලා ඇති කණ්ඩායම් නායක නායිකාවෝ ඕ පිරිසුදු කිරීමේ වැඩ පිළිවෙලට සහ ඒ කෙනෙකුට දැනුම් දෙන්න. ඒ කෙනායකට වික්ත කෙනෙක් වෙන්න ඕන ප්‍රතිබල කෙනෙක් වෙන්න ඕනේ. ගත යුතු ක්‍රියාමාර්ගය දන්න කෙනෙක් වෙන්න ඕන. ඒක නිසා ඔක්කොමලා තලතුණා විදිහට හැතිරෙන්න ඕනේ. එතකොට අපිට මම හිතනවා වැඩමුළුව ටිකක් දිග එකක් නිසා සෑහෙන වැඩ ගන්න පුළුවන්. ඒ නිසා අපි මම මේ ඉස්ලාම දවසේ නිසයි මේ විදිහට කතා කරන්නේ හඳුන්වා දීමක් කරන්නේ. ඒක ඇත්තටම ඒ වෙලා ගන්න අර අලුතෙන් ආපු අයට මේ කිරි කරන්නේ මොකද්ද කියන එක හඳුනා දීමක් සඳහායි. ඉතින් ඒ හඳුනා දුන්නාට පස්සේ අපි සතිವಾರය ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්න වලින්. ඉතින් කෙනෙකුට මේ සතිವಾರයට සම්බන්ධ පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න පෙට්ටියට තමන්ගේ ප්‍රශ්න ලියලා දානවා නම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්න මෑණියම් විසින් හෝ මෑණියම් පත් කරන ලද කෙනෙක් විසින් තෝරලා බලනවා. අර කලින් කියපු මාතෘකාවට අදාළ නැත්නම් අපි ප්‍රශ්න අයින් කරනවා. අදාළ මාතෘකාව తీරනවා නම් අපි සාකච්ඡාවට ගන්නවා. අයින් කරන හැම ප්‍රශ්නයකටම ඒ ලියුපෙක්කනට කියලා දෙන්න ඕනේ ඇයි අයින් කෙරුවේ කියලා. මෙන්න මේ මේ හේතු නිසා අපි මේක අයින් කරා. ඒ වගේ මේකට උපදෙස් දෙන්න ඕනේ. ප්‍රශ්නය සභාගත කරන්නම් තිබිය යුතු මූලික සුදුසුකම් මේවයි කියන එක. ඊට අමතරව යම් කිසි කෙනෙකුට අපි වෙන් කරගත්ත කාලේ ඉතුරු වෙලා තියෙනවා නම් ඉද කාලය පැමිණුණයි කියලා මතක් කරාට පස්සේ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් කරන්න තියෙනවා නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අතීස වීමෙන් සංඥාවක් කරන්න. එතකොට අපි ඒ කෙනාට මයික් එකක් අතර දෙනවා. එතකොට මේ මයික් එක අරගෙන මේ මම මේ කතා කරනකොට මේ ඒක කෝණයක තියාගෙන ඉන්නේ මයික් එක ආන්නේ වගේ තියලා කතා කරන්න. එහෙම නැත්නම් මයික් එකට කතා කරේ නැත්නම් වාර්තාගත වෙන්නේ නැහැ. ඒකේ නා කරන ප්‍රකාශය. ඉතින් ඒක ටිකක් දෙපැත්තටම හිරිහරදායක දෙයක්. සමහරු මයික් එකට කතා කරන්න කැමති නැහැ. සමහරු ඒක අකමැති භාවය නිසා කෝල වෙනවා. එතකොට කියන දේ අනිකයට ඇහෙන්නේ නැහැ. ඉතින් අර ප්‍රශ්නයක් හරියට sannivedana කරනවා වගේම මේ කතා කරන එක්කන තමන්ගෙම සද්දේ ස්පීකර් එකෙන් ඇහෙන එක බලන්න. තට්ටු කරලා එහෙම තමයි කතා කරන්නේ. ඒක පුහුණු කිරීම නෙවෙයි වැඩමුළුවේ પરමාර්ථය. නමුත් ඒක අපි ඉල්ල සිටිනවා. මොකද මේ වෙලාවේදීම විශාල පිරිසක් පිටේ ඉඳලා මේ ශාලාවේ නැති පිරිසක් අහගෙන ඉන්නවා. ඒ අහන පිරිසකින් ඉල්ලීමක් තියෙනවා. උත්තරේ විතරක් නෙවෙයි ප්‍රශ්නයත් අපිට ඇහෙන්න සලසන්න කියලා. ඒකයි අපි ළඟට මයික් එකක් ගෙනත් දෙන්නේ. ඒතකොට යම් කිසි කෙනෙක් සැසිවාරයට සම්බන්ධ වෙන අදහසින් අදහසක් හෝ මතයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අත උසුපුවාම මයික් එක හම්බෙච්චාම කතා කරනකොට පිරිසිදුව නැවතිලේ ඒකට අහන ඉන්න කරන ප්‍රශ්නෙත් ඇහෙන උත්තරයක් ලැබෙනවා. ඒ නිසා මේ ක්‍රම දෙකකින්ම පුළුවන් සභාවේ ඉන්න අයට සැසිවාරයට සම්බන්ධ වෙන්න. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම අපේ මෑණියන්ගෙන් ඉල්ලා හිටිනවා දැන්ට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම හරහා අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා දෙන විදියට අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙනොත් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයනොත් අද පළවෙනි ලිඛිත ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස අද පෙරවරු කාලයේදී පරයන්ක භාවනාවේදී ආනපානසති භාවනාව වැඩිීමේදී දෙපසටත් ඉදිරියටත් ගැස්සී යන බවක් සිදු වුණා. එම తත්වය කීප විටක් සිදු වී යලිත් හුස්ම රැල්ල දෙසට සිත් යොමු වුණා. සතියෙන් මේ කාලය ගෙවුණා. මෙය පහදා දෙනමෙන් පාද නමස්කාරව ගෞරවයෙන් ඉල්ලමි. ඔය විදිහට භාවනාවට මනස්කාරය යෙදුවට පස්සේ එහෙම නැත්නම් කයට හිත ගත්තට පස්සේ මේ කයේ සිදුවෙන කම්පන චංචල වැනෙන සුළු ගති උණුසුම් ගති සීතල උණුසුම් ගති නලියන ගති මතුවීම භාවනාව සතිය අප්‍රමාදයේ එළඹිච්ච බවට ලකුණක්ද නැත්නම් එළඹීමට සතියට භාවනාවට බාධාවත්ද කියන එක තමයි තමයි මේ ප්‍රශ්න විසඳුම තියෙන්නේ. ඒ නිසා මම ඒ ප්‍රශ්න ලිපේකන කැමැතිනම් දෙබසකට සම්බන්ධ වෙන්න මම අහන්න කැමති මේ විදිහට මේ හිත යොදාන බලාගෙන ඉන්නකොට දැනෙන මේ කම්පන චංචල නැවෙන වෙනෙන ගති තමන්ට අරියාදුවට කරදරයට ආපු එකක්ද නැත්නම් සතිය පිහිටපු බවට සීයේ එළඹි බවට අප්‍රමාද වෙච්ච බවට සාධකයක්ද කියන එක සභාගත කරන්න කැමති නම් මම හිතනවා හුඟ දෙනෙක්ගේ ප්‍රශ්න විසඳෙයි කියලා. ප්‍රශ්න ලියපෙන්න කැමති දත උසන්. කරුතර ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්න රත්නෙන් පාද නමස්කාරව අවසර සමාව ඉල්ලා සිටිනවා. ස්වාමීන් ගරුතර ස්වාමීන් වහන්සේ මට ඒ අවස්ථා මම ලිඛිතව ප්‍රකාශ කර පරිදි අද පෙරවරු කාලයේදී පර්යංක භාවනාවේදී ඉෂ්ට සිද්ධ වුණ කරුණු කීපයක් මම ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට යෙදුනේ. ගරුතර ස්වාමීන් වහන්සේ එම කාරණාව තුලදී තවත් මට ඒ සඳහා සිද්ධ වුණ අත්දැකීමක් වශයෙන් හොඳද නරකද කියන්න දන්නේ මේ මේ වා වායුවක් උඩට යනවා වගේ මාගේ හිස මුදුනින් උඩට උඩට උඩට ගියා. මම ඒ දෙස සිත යොමු කරගෙන බලාන හිටියා. ඒ ටික ටික ටික ටික නැවතත් පල්ලෙහාට බහින ස්වරූපයක් මට දැනුණා. මම එතනින් ඒක දිගට හිතට ගත්තේ නැහැ. හිතර ගන්න නැතුව යලිත් වරක් මම මාගේ භාවනා කමටහනට සිත යොමු කළා. ඒ අතරතුර අවස්ථා කීපයකදී මම ඉදිරියට ගැස්සිලා වැටෙනවා වගේ තේරුණා. ඒ තවත් අවස්ථාවකදී වම් පෙදෙසට දකුණු පෙදෙසටත් එහෙම අවස්ථාවල් යෙදුණා. කීප විටක්ම යෙදුන නිසා මම ඔබ වහන්සේගෙන් දැනගන්නට ඕනකම තිබුණා මේක මට හොඳක්ද නරකක්ද කරදරයක්ද ඉදිරියට ඒක එහෙම කරගෙන යන්න හොඳද කියන එක තමයි මට දැනගන්නට ඕනේ. ඒ නිසා කරුණා කරලා ඔබ වහන්සේගෙන් ඒ සඳහා අවවාද අනුශාසනා මේ අවස්ථාවේදී පාද නමස්කාර කොට අවසර ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. ඒ සඳහා ඒ වෙනකොට මේ කයේ මේ පුංචි කම්පන චංචල නැත්තම් වාතයක් උඩට යනවා වගේ වමට දකුණට වැන්නකොට Taman සතිය සතියෙන් හිටියා කියන එක දේ වෙලාව වැටෙන්නේ නැත්තම් මේ ඉන්න සතියට මෙවුව නිසා කරදර වුණා කියලා. කිසි කරදරයක් නම් උනේ නෑ මට. එතකොට ඒක කියන්න ඕනේ මේ කයට සතිය පිහිටුවාට පස්සේ කයට අප්‍රමාද වුණාට පස්සේ එළඹ සිටියට පස්සේ තමයි කයේ තියෙන මේ පුංචි පුංචි කම්පන චංචල බලාපොරොත්තු වෙච්ච දේවල් නන් නෙවෙයි මේ නිසා මෙව හොඳටම සතිය පිහිටුව බවට ලකුණු ඒක නිසා මෙව මෙවට අපි සාදර වෙලා එහෙම නැත්නම් තවත් හොඳ ලස්සන වචනකින් කියනවනම් භාවනා කරනකොට මේවට ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාට පස්සේ තේිනවා සතිය පිහිටවපු ගමන් මේ විශේෂයෙන්ම අපිච්චර්මේ හැමේ සිද්ධ වෙන පුදුමාකාර දේවල් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අසතියෙන් නම් ගත කරන්නේ අතීතේ නම් ගත කරන්නේ අනාගතේ නම් ගත කරන්නේ වෙන තැනක නම් අපිටම තේරෙන්නේ නැහැ. නැති එක නෙමෙයි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. දැන් සතිය එළඹිච්ච ගමන් මේ මේ හෙල්ලෙන ගති, වැනෙන ගති, ඉහළට ඔසවන ගති, පාත් කරන ගති වැටහෙනවා. ඉතින් මේක පුරුදු කරලා හිතනද ලෑස්තිලා මේකට ගිහිල්ලා පුරුදු වුණාට පස්සේ එනවා මේ තමයි 14 මා ධාතුන් කතා කරන භාෂාව. ධාතුන්ගේ භාෂාව යෝගාවචරය තේරුම් ගන්න තියෙනවා. උඩට උස්සනකොට වායෝ ධාතුවේ කටයුත්තක් විතර සිද්ධ වෙනවා පඨවි ධාතුවත් එක්ක. කම්පන චංචල කියන්නේ වායෝ ධාතුව. සමහරට උණුසුම් සිසිල් වැටහෙනවා. සමහරට බර ගති හැලු ගති වැටහෙනවා. සමහරට වැගිරෙන ගති පිටු කරන ගති වැටහෙනවා. අර ශරීරාසාව වැඩි කෙනාට මේක දකින්න බෑ කලකොල වෙනවා. කලබල වෙනවා මේ ඇඟට ලෙඩක් ඇවිල්ලාද අන්තභාගයේ ඉඳ හදනවද මොකක්ද ප්‍රශ්නේ කියලා. නමුත් අපි බලාගෙන හිටියොත් තේරෙන අපි අපේ ඇඟත් එක්ක ජීවත් වුණාට අපි කවදාවත් කයට හිත පිහිටුවලා නැහැ. සතිමත් වෙලා නැහැ. ඒ නිසා අපිට පේන්නේ මේ කයේ සිදුවෙන දේවල් අමුත්තක් විදිහට. ආගන්තුක දෙයක් විදිහට. ඒ නැත්තම් පිටගම් කාර්යයක් වගේ. ඒ තරමටම අසත්‍යමත්ක්. යම් වෙලාවක සතිය පිහිටවපු ගමන් තේරෙනවා මේ කයේ ලබ්බේ තොවිලි වාගේ. කට්ටියක් බෙර ගහනවා, කට්ටියක් දෙජ්ජි හොල්ලනවා, කට්ටියක් ස්තෝත්‍ර කියනවා වැඩ ගොඩයි. ඉතින් ඇත්තම කියනවා නම් කට්ටිය භාවනා නොකරන්නේ ඔය ලබ්බේ තොවිලි බලන්න කැමති නැති නිසා. අනුගේ තොවිලි බල බල ඉන්නවා. ඒ තාක්කල් නන්නත්තරයි. ඒ තාක්කල් අපි සංසාරේ. කවදා හරි ඇතුලේ ලබ්බේ තොවිලි බැලුවා නම් මේක ඇතුලේ දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියලා කට්ටියක් බෙර ගන්න. කට්ටියන් තාක්කු බුකුන් තාක්කු බුකුන් කියලා මොනවාද මේ? තාලම් පොට ගන්නවා. තව කෙනෙක් ආය වඩා ආයිබෝවා කියලා කියනවා. තව තැනක ආතුරෙක් කියනවා. තව තැනක ස්තෝත්‍රි ගන්න. ලබ්බේතෝ විලිති. ඉතින් මේවා දැකලා අපි මගේ සමාජික කිව්වට පස්සේ භාවනා කරනකොට කෙනෙකුට එහෙම දෙයක් ආවයි කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ඒක අවාසියක් නෙමෙයි සතිය පිහිටවපු බවට ලකුණක්. ඉතින් මේකට මට නිතර මං කියන නිදර්ශනයක් තමයි මම භාවනා කරනකොට ගියේ 79 ඉඳලා වගේ නිල්ලම් භාවනා මධ්‍යස්ථානට ඒකේ ඒ භාවනා ශාලාවට ඇතුල් වෙනකොට කුස්සියේ ඉඳලා ඇතුල් වෙන පඩිය ළඟම ඇතුල් පැත්තේ කාටුන් චිත්‍රයක් ඇඳලා තියෙනවා කවදා හරි උඹ උඹේ ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගන්නේ කියලා භූතෙක් දැක්කයි මේක ඇතුලේ හතරමා භූතයොම වැඩේ ඒක දැකපු ගමන් අපි පිරිත් නූල් ගැට ගන්නවා, ස්තෝත්‍ර කියනවා, සෙත් කවි කියනවා. මොකද මේ දැකලා නැති නිසා. ඔය කවදා හරි මේ වගේ වැඩමුළුවක දෙක ඉඳලා මේක තමයි මේකේ ප්‍රകൃතිය කියලා මේකට ලෑස්තිලා ගියොත් තේරෙවි අපි අපේ කයට කොච්චර ආගන්තුකද කියලා. ඒ තා ඒකට හේතුව කයට වෛර කරන නිසා. අපි මහා ලොකට ලෝකෙට මෛත්‍රී පතුරන ලෝකෙට ප්‍රකාශයි. හැබැයි කයට මෛත්‍රී කරගන්න දන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම වර්තමාන මොහොත නෙවෙයි ඉන්නේ, කයේ නෙවෙයි ඉන්නේ, නම නෙවෙයි, මෙතන නෙවෙයි, දැන් නෙවෙයි. ඒකට ආපු ගමන් මෙන්න මේ ලකුණු ටිකෙන් තමයි ඉස්සල්ලාම සුබ ලකුණක් පෙන්වන්නේ. දැන් නම් භාවනාවට බැස්සා. දැන් ඕකට සාදර වෙලා යන්න පටන් ගත්තොත් භාවනා පිහිටපු බවට සතිය මුදුන්පත් වෙච්ච බවට එළඹ සිටි බවට ලකුණක්. මේකට බුදුරජාන් වහන්සේ නමක් පාවිච්චි කරනවා කය ආභෝග කරනවා කියන. කය ආභෝග කරනවා කියලා කියන්නේ හොඳට වාඩි වෙලා සමබර කරලා තැහැල්ලු කරලා ලීච්ඡ ස්වරූපෙන් කියලා ඇත් එක වහගෙන හිතෙන් මේ රූපේ ගන්න කියලා. මම ඉඳගෙන සැහැල්ලුවෙන් ඉන්නකොට මෙහෙමයි කියලා. ඒතර මේ ආභෝග කරනවායි කියලා කියන්නේ එක විදියක කයට මෛත්‍රී කිරීමක්. ඉඳගෙන ඉන්න ඉරියව. එතකොට තේරෙන පටන් ගන්නවා හැම වෙලාවෙම කයෙන් සංඥාවක් නිකුත් කරනවා මැරිලා නැති බවට. හැම වෙලාවෙම කයෙන් සංඥාවක් නිකුත් කරනවා නිින්ද ගිල නැති බවට. හැම වෙලාවෙම කයෙන් සංඥාවක් නිකුත් කරනවා අසීයෙන් නෙවෙයි කියලා. මේ සීමුර්ජ වෙලා නැහැ කියලා. නැත්නම් මැරිලා නැහැ, නිින්ද ගිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ආහනේ සංඥාව කවදාකවත් අපි අඳුරලා නැහැ. අපි සංඥාවට වෛර කරලා තියෙනවා. එතකොට ස්නායු ශෛල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා යම් කිසි කෙනෙක් මේ වර්තමානයේ මම ඉන්න බවට, මැරිලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට ගන්න මේ සංඥාවට ප්‍රේම කරනවා නම් එයාගේ මානසික අසහනෙ හිටින්නේ නැහැ කියන්නේ. අපිට මානසික අසහනෙ ඉන්නේ අපි ඒකත් එක්ක නෙවෙයි ඉන්නේ, අතීතේ ඉන්නේ, අනාගතේ ඉන්නේ, වෙන කෙනෙක් ගාව හිත තියෙන්නේ, වෙන තැනක හිත තියෙන්නේ. එතකොට අර ශරීරයෙන් ඒ ඒ වෙලාවේ අත්‍යන්තෝ නිකුත් කරන සද්ද දන්නේ නැහැ. සංඥා දන්නේ නැහැ. ඒක නිසා මේකට සාදර වෙන්න සාදරලා ගියාට පස්සේ ඒකට අපි කියන්නේ තමන්ගේ ශරීරයට තමන්ගේ ඉරියවට ප්‍රේම කරනවා. එතකොට තමන් තමන්ගේ හොඳම කල්යාණ මිත්‍රයා බවට පත් වෙනවා. එයාට විතරයි එහෙම කෙනෙකුට විතරයි අනුන්ට මෛත්‍රී කරන්න පුළුවන්. තමන්ට මෛත්‍රී කරගන්න බැරි මනුස්සයාගේ අනුන්ට කරන මෛත්‍රිය මේ පරණ කාර් එකක් අරගෙන පිටින් පේන් කරලා විකුණන්න හදනවා. එන්ජින් එක දිරලා පිටින් පේන් කරනවා. ඒකේ තේරුමක් නැහැ නිසා මෙන්න මේක මේ ශරීරයෙන් ඒ ඒතර නිකුත් කරන මේ සංඥා මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත්තනම් ළඟ ඉන්න කෙනාගේ තෙච්චරම තමයි. ඒක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ ළඟ ඉන්න කෙනා මොනචාරයෙන් රඟපාන්න ගියත් අපි දෙන්නගෙම කය එකයි. ඒ යනවා අපිට පුළුවන් ඕන කෙනෙක් ඇයි නලියන්නේ කියලා හිතා ගන්න. ඇයි ඕන කෙනෙකුට එකතරක ඉන්න බැරි කියලා හිතාගත්තාකි තමන්ගේ කයට සාපේක්ෂව. නමුත් තමන්ගේ කය අවබෝධ කරන එක මේ වගේ ඒව ප්‍රසිද්ධිය සාකච්ඡා කරලා ලෑස් වෙලා ගිහිල්ලා ඒක ලේසි නෑ. ලෑස් වෙලා යනවා ඒකට වැඩේ ලේසි නෑ. කරනකොට කරනකොට තේනවා මනුස්ස කයක් ලබන්න අපි මේ පින් කරේ මෙන්න මේ පරිශ්‍රණයට ආර්ය පරිශ්‍රණයට යොදන්න පුළුවන් මේක විතරයි. ඒ නිසා ලියලා තියෙන එකත් පැහැදිලි, මෑණියගේ ප්‍රකාශයත් පැහැදිලි. මම හිතනවා මම කියන දේත් පැහැදිලියට පැහැදිලි කියලා. එහෙයි. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලිඛිත පස්වල අවසාන ප්‍රශ්නය මේට පෙර මෙවැනි වැඩසටහන් දෙකකට සහභාගී වී ඇත්තේ යෝගාවචරයෙක්මි. ගෞරවනීය ස්වාමින්වහන්ස පළමුව පාද නමස්කාර කරමි. ආනපාන සති භාවනාවේදී පළමුව හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලද්දීම වේගයක් තිරස් අත්තට පැද්දෙමින් තිබෙනවා දැනේ. එදෙස සිත යොමා මද වේලාවකින් එම වේගය පැද්දි පැද්දීම ඉහළට නැගේ. ටික වේලාවකින් එම වේගය ටික ටික සියුම් වී ආස්වාස ප්‍රාස්වාසය ඉස්මතු වී පෙනේ. ආස්වාස ප්‍රාස්වාසයේ දැනුණත් ස්පර්ශවන ස්ථානයක් හරියටම නොපෙනේ. මෙසේ ටික වේලාවක් හුස්ම රැල්ල පෙනී එයද ටික වේලාවකින් සියුම් වී එය යටපත් කරගෙන නැවත වේගයක් පැද්දෙමින් පෙරසේම ඉහළට ඇදී ගෞරවනීය ස්වාමින්වහන්ස මෙසේ විනාඩි 40ක් පමණ මාරුවෙන් මාරුවට දැනි ඉන් අනතුරුව සිත විවේකයෙන් <clears throat> පරයන්ක පැය අවසන් වනතුරු විවේකයේ දෙසම බලා සිටී. පැය අවසන් වී දැස් විවර කළාට පසු <clears throat> පරයන්කේ අවසාන විනාඩි 30 පමණ අවට කිසිම ශබ්දයක් නොයසුනාසේ මට නිින්ද ගියාදෝ සැකයක් ඇතිවේ. හෙත් පරයන්කේදී මා තුළ සිදුවී ඇති සියල්ල සිතෙන් බලා සිටි හේයින් නිින්ද නොගිය බව මට සිතේ. ගෞරවනීය ස්වාමින්වහන්ස CD තැටි මගින් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ නිසා මේ පෙනෙන්නේ සිතෙත් කයෙත් වෙනස් වීම වෙන්නට ඇති කියා මට සිතුණා. වරින් වර මොහොනේ ඔළුවේ පාදවල නලියන ස්වභාවයක්ද දැනුණා. අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී පළමුව සිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටි. ඉන්පසු ඇවිදින බව දැනගෙන කීප විටක් සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිදී ඉන්පසු පිටස්තර අයෙකු මා දෙස බලා සිටින්නාසේ දැනෙමින් තව දුරටත් එවිදි. එසේ වුවත් වෙනදා තරම් වේලාවක් එක දිගට ඇවිදින දෙස සතියෙන් බලා සිටීමට නොහැකිව නිතර නිතර සිතවිලි ඔස්සේ සිත යයි. නැවත සක්මනට සිත යොමු වෙයි. ගෞරවනීය ස්වාමින්වහන්ස නිතර නිතර සිත පිට යයි. එසේ මට පෙනෙන්නේ මේ සිතේ වෙනස් වීම බව සිතෙන නිසා සිතේ සතුට සතුටින් සක්මන් කරනවා. ඉන්පසු අරමුණක්ද නැතුව සිතේද කයේද සැහැල්ලුවක් සැහැල්ලුවෙන් සක්මන් කරනවා. සැහැල්ලුව දැනෙමින් සක්මන් කරද්දී ඉබේටම වේගයෙන් සක්මන වෙනවා. ඉඳ හිට සිතුවිලි ආවත් ඒවා සියුම් බවද මට දැනෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ මේ භවයේදීම සසර දුකින් අත් මිදේවා තෙරුවන් සරණයි මේකේ පළවෙනි කොටස මෑණියන්ගේ ප්‍රකාශයට බොහොම කිට්ටුයි. වාඩිලා ඉනකොට මේ කයේ සිද්ධ වෙන තිරස් කම්පන චංචල, සිරස් කම්පන චංචල වගේ කම්පන චංචල රාශියක් සිද්ධ වෙනවා. මෙව අතර උදාහරණයක් වශයෙන් කියනවනම් මූදායිනට ගියාම සිටිජේ කෙලීම උදේ ඉඳලා හැන්ද වෙනකම් පේන තිරස් රේඛාව පේනවා. නොගැඹුරුම හොඳේ රැළ උඩ පහළ යනවා පේනවා. ඉතින් අපි අර මූද බලන්න කිය පොඩි උන් ගොඩක් වෙලාට රැල්ල තමයි බලන්නේ ඒ ක්‍රියාකාරකම් වැඩි නිසා. නමුත් ඒ රැල්ලේ ගැඹුරම තැන තමයි සිටිජය. ඒක තියෙන්නේ තිරස් රේඛාවක්. ඒක දිහා බැලෙන්නේ නැහැ. ඒක කම්මැලි නිසා. මේ වගේ තමයි ඕනම වෙලාවක හිතේ තාමත්ම ගැඹුරු සමබර ගැඹුරු සමාධියත් එක කොනක තියෙනවා. අනික් කොනේ තියෙනවා කම්පන චංචල අෂ්ටෝක ධර්මේ කම්පා වෙන ගති. ඉතින් පුදුන් මිනිසයා භවනා උපදේශ නොලැබිච්ච කෙනා පරිචයක් නැති කෙනාට කම්පන චංචලත් එක තමයි රණ්ඩුව. දෙවේලේ ඒකත් එක රණ්ඩු කර කර ඉන්නවා. එයාට අර සිටිජේ පෙනුනත් ගණන් ගන්නෙත් නෑ. එයා ඒක ගණන් ගන්න. එයාට විතන්නේ ඒක නිකම්ම පාළු එපා වෙච්ච තැනක. නමුත් එතන තමයි ගැඹුරු. ඉතින් අලුතෙන්ම ගිහිල්ලා හොඳ පරණ සංසාරේ ගినాපු භවනා ශක්තියක් ඇති කෙනාට මූදුරැල්ල දිහා බන්න වෙනකොට ගිය ගමන් සිටිජේ පේනවා. එයාට පේන්න පටන් ගන්න ඉතින් ඒක බොහොම ගම්භීරයි. එතනත් ඇත්තටම කම්පන චංචල තියෙනවා. හැතම පහක් ඈතට බලන නිසා පේන්නේ අපිට ඒක පේන්නේ තැම්පත් වගේ. ඒ නිසා ඕනම වෙලාවක කෙනෙක්ගේ හිතේ මේ ගැඹුරක් තියෙනවා. නොගැඹුරු කම්පන චංචලක් තියෙනවා. ඒක භවනා නොකරපු එකනා හිතන්නේ නැහැ. නොකරපු එකනාර කම්පන චංචල දකින්නට හිතනවා මෙහෙව් හිතක කොයිද තැම්පත්කමක්. මෙහෙව් හිතක කොයිද සමාධියක්. ඒ නිසා මුළු ලෝකෙම කම්පා වෙනවා කියලා තමයි යාට පේන්නේ. ඒ විතර නෙවෙයි ළඟ ඉන්න මිනිස්සුත් කම්පා වෙනවා. නමුත් ඒක ඇතුළෙත් අර සිටිජේ තියෙනවා. ගැඹුරු තියෙනවා. ඉතින් මේකට මට හිත වදින වැඩක් වුණා ගිය පාර බ්‍රිස්බේන් ගිය වෙලාවේදී ඒ හිටපු ගුරුවරියක් බාලාංශේ ළමයින්ට මේ සතිය උගන්වන්න ගිහිල්ලා තියෙනවා නැත්තම් එයා උගන්වලා තියෙන ගොඩක් කරලා ආනාපාන සතිය හරහා ඉතින් පොඩ්ඩලමයින් කිව්වලු ආඩි වෙලා හොඳට මේ බලන්ඩ පේනකන් ඉඳ අරින්න ආනපාන කියලා. ඉතින් ඔක්කොමලා කියනවලු මේ ආනපාන මේ ආස්වාසය මේමයි ප්‍රසවාසය මේමයි කියලා පොඩි ළමයි හරිම හරිම විචිත්‍රයි භාවනාවේදී. කියනකොට ඒක ළමයි කිව්වලු මට මොනක්වත් පෙමුණා කියලා. ඉතින් චිත්තීච හිතවලු මේ ළමයා හිතුවක් කරයි එක්ක නැත්නම් භාවනා කරලා නැහැ කියලා. ඒ දෙවෙනි දවසේ බැලුවලු ෂෝක් එකට වාඩි වෙලා ඉන්නවා. ඇහුවලු අනික් කට්ටිය වගේ පසුපතිචාර අහනකොට කිව්වලු මට මොනක්වත් පේන්නේ නැහැ කියලා. දැන් ටීචර් හිතලා තියෙනවා මේ ළමයා හිතුවක්කාරයි. මේ ළමයා කියන දේ කියන්නේ නැහැ කියලා. තුන්වෙනි දවසට ඉස්සෙල් තමයි රිට්‍රීට් එකට ආවේ. ආවට පස්සේ මං කිව්වා හොඳටම භවනා කරපුවාට ආනපානෙ පේන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ කම්පන චංචල විතරයි. එහෙම කෙනෙකුට ආනපානෙ බලපන් කිව්වොත් මේ මනස නැගිටලා යනවා යන්නේ. ආනපානෙ පේනවයි කියලා කියන්නේ තාම භවනාට උරු නැති කෙනාට. උරු වෙච්ච එක්කනට ආනපානෙ ඉඳ ගන්නකොට නොපෙනියන. එක්කොම පටන් ගන්නකොටම පේන්නේ නැහැ. ඉතින් ඒක කිව්වට ටීචර් තේරිලා ටීචර් නැගිටලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ වැඩමුළුවට ආවේ නැත්නම් අර පුංචි ළමයා බහ තෝරගන්න බැරි ළමයා ගැන ද්වේෂයෙන් මං හිතියේ මට දැන් තේනවා ඒ ළමයා මේ ආත්මෙට එනකොටම භාවනා ගෙනාවු කෙනෙක් ඉඳගත්කම මම පේන්නේ කම්පන චංචල නෙවෙයි හිත තැම්පත් මොනවත් නෑ අරමුණක් අපි හිතන්නේ භාවනාවට නුසුදුසු කියලා නෑ එයාගේ දිහා බලනකොට අපි නුසුදුසු ඒ නිසා ඉඳගත්තට පස්සේ තමන් ඉන්න බවට මැරිච්ච නැති බවට නිින්ද ගිල්ල නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට හොඳ සලකුණක් තියෙනවා. ඒක වැටෙනවා නම් ආනාපානේ වැටුණා වගේ දසදහස් ගුණයක් වටිනවා. අන්න ඒ වැටීම අතින් මායි බුදුහාමුදුරුවෝ සමානයි කියලා මතක තියාගන්න. මම වෙමි. මෙතන මම දැන් ඉන්නවා. මැරිලා නැහැ. නිින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ කියන මේ වැටහීමක් තියෙනවනේ. අන්න ඒ වැටහීමට යන්න අත්තටක් විදිහට ඉනිමගක් විදිහට තමයි ආනාපානෙ ගන්නෙ. නැතු ආනාපානෙ නෙවෙයි භාවනාව කියන්නේ. ආනාපානෙ සම්පත් වෙනකොට ඔතෙන් තමයි ගිල වැටෙන්නේ. ඉතින් පටන් ගන්නකොට මෙතෙන්ට අහු වෙනව නම් <coughs> ඒ යෝගාචරයකට අනුග්‍රහ කරන්න දන්නේ නැත්නම් එයා කරන්නේ නැද පෑදිදියට බොරදී එකතු කරනවා වගේ. අර අනාකූල හිත ආකූල කරනවා. ඒක නිසා මේ වගේ වාර්තා කරනකොට යාට කියන්න ඕනේ කියලා දෙන්න ඕනේ කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ මේ හිතේ සිත්ජේ වගේ තැම්පත් තිවුරකුත් තියෙනවා. කම්පන චංචල වෙන ඉහළ පහළ යන ආනාපාන පිම්බීම හැකිලිම වගේ දේකුත් තියෙනවා. දෙකම එකමයි. දෙකම චිත්තේ පැති දෙකක්. සර්වචන්සේ සඳහන් කරන ඉතාම ගැඹුරු මොහොතක් ගත්තොත් උඩම කෙළවර වතුරේ හුළඟට රැළ ගහනවා. යටම කෙළවර තිමිර පිංගල ආදී විශාල මච්චු නිසා කැළඹෙනවා. මැද හරිය කවදාවත් හෙල්ලෙන්නේ නැහැ කියලා. ඉතින් මැද දකපු එකනා කියනවා මොහොත කොච්චර උඩ නැටුවට මැද හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපේ පත්තර වලයි රේඩියෝ වලයි ටෙලිවිෂන් වලයි පෙන්වන කම්පන චංචල වෙන කාලේ ඒක බල්ල බල්ල බල්ලා. ඒ මිනිසුන්ට තේරෙන්නේ මේ කම්පන චංචල හිතෙත් මැද හරිය කවදාවත් හෙල්ලෙන්නේ නැහැ. භාවනා කරනකොට ඔක්කොම Tamanට අයිති දේවල් බව භාවනා කරත් නොකරොත් තියෙන දෙයක් බව වෙන් කළ දැනගත්තට පස්සේ පේනවා අපිට ඕනේ නම් ඉෂාත බඳගෙන අඬන්න පුළුවන් මේ සිද්ධ වෙන දේවල් වලට හැබැයි ඒ ඔච්චර වුණත් නොසැලෙන මනසකුත් ඇතුලේ තියෙනවා මදයක් තියෙනවා අන්න ඒකට වෙලා ඉන්නකොට යුද්ධෙට ගිහිල්ලා බංකරයක් ඇතුලට ගියා වගේ පිට යුද්ධේ තියෙන මේක ඇතුලේ මොකුත් නැහැ ආන්නේ විදිහට අර අවබෝධ කෙරුවොත් මම නිවන් ලැබපු හිතක් මැද තියෙනවා. අපි මේ කතා කරන්නේ කම්පන චංචල දේ ගැන. කම්පන චංචල දේ ගැන හිත යොදලා හෝ ඒක සංසුද්ධන කොට අතන තමයි හිත යන්නේ. ඒ නිසා මේ දකින්නකොට ඒ තිරස්වාසයෙන් හෝ සිරස්වාසයෙන් සිද්ධ වෙන දේවල් දෙකම බාර ගන්න සතියේ තියෙන බාට ලකුණු. නෝ පොදු මනස තිරස් රේඛාව වලට කැමතියි. මේ උපමාවක් විදිහට කියනවා නම් භාවිත මනස පුදුමත සිරස් රේඛාවට කැමති මේ අතර වෙන කම්පන වලට භාවිත මනස තිරස් පැත්තට වෙලා තියෙනවා ඉන්නේ කම්පන වෙන්නේ නැහැ ඒක ඉන්නකොට බොහොම ඒකට කියනවා ඉදුම් උඩු පහසුකම ලැබෙනවා එහෙම නැත්නම් ආස්වාසේ ආස්වාදයක් වෙනවා හැම චිත්තක්ෂණයම Tamanට පේනවා බොහොම tempatව මිනිස්සු කලබල කරනවා කලබල කරන දේවල් ඕන තරම් තියෙනවා. මේ tempatකමත් එක්ක ඉන්නවා. ඉතින් ඒක හරි අමාරුයි මේ භාවනා වැඩමුළුක පළවෙනි දවසේ කියලා දෙන්න. දවස් දෙක තුනක් යනකොට කවුරු කවුරුත් වගේ ටික ටික ඕක අත්දකින්නකොට නම් ඕකේ තේරුමක් වෙනවා. ඒ නිසා අද ඉස්ලාම් දවස නිසා ඒක ටිකක් අමුතුයි, නොහුරුයි, නුපුරුතු ගතියක් ඇති. නමුත් සංසාර වශයෙන් බලනකොට අපි සෑහෙන වයසක කට්ටිය. කෙරක් තෙරක් නොපෙනෙන සංසාරය අපි ඇවිල්ලා තියෙන්නේ. නිසා හොඳ දැක ගන්න අවබෝධ කර ගන්න අසුළු මනසෙන් බැලුවොත් පේනවා ඔය කොච්චර කම්පන චංචල තියෙන හිතෙත් ඒකාග්‍රතාවේ තියෙන. ඔය කොච්චර ඒකාග්‍ර වෙච්ච හිතෙත් කම්පන චංචල තියෙනවා. ඔය දෙකෙන් සත්පුරුෂයා ඒකාග්‍ර හිතට යනවා අසත්පුරුෂයා කම්පන චංචල ගැන කතා කර කර හැබැයි මේ දෙකම එකම මනසක එක වෙලාවක තියෙන්න පුළුවන් බව දැක්ක පළවෙනිම ਸਰවචන්ත වෙනා තමයි ਸਰවචන් වහන්සේ. ආපෝ ධාතය මේ තේජෝ ධාතුව කියන්නේ උණුසුමටයි සිසිලටයි දෙකටම උණුසුම විතරක් නෙවෙයි. වායෝ ධාතුව කියන්නේ කම්පන චංචල වගේම දරණ ගතියට. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ගතිය මෙන්න පිටු කරන ගතියට. මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට එක නමින් අපි කතා කරන්නේ. ඒ නිසා මේක හරි හොඳයි. ඉදිරිපත් කරපු එක. ඒක නිසා මතක තියාගන්න ඒක පේනවා නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කයෙහි තියෙන මේ කම්පන චංචල ගති එහෙම නැත්නම් ඒ නලියන පොපියන ගති එහිම හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ආනපනේ නොවැටුණයි කියලා මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ආනපනෙම තමයි ඒ පේන්නේ. ඊට පස්සේ ඒක බලනකොට ආනපනේ පේන්නේ ඉඳ තියෙනවා. ඒකෙන් වැඩිපුර ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද්ද පේන්නේ? ආන්නේ පේන එකත් එක්ක අනුයාතව ඒකට අනුයාතව ගමන් කරන්න පුළුවන් නම් තැම්පත් වීමක් විතරමයි සිදු වෙන්නේ ඒ නිසා පේන්නේ කම්පන චංචන ඒක බලන්න පේන්නේ ආනවන ඒක බලන්න පේන්නේ පිම්බීම හැකිනවන ඒක බලන්න ඒ කොයි එකටත් ලෑස්තිලා යන එක තමයි මම කියන විදිහට ওই පළවෙනි දවසේ නෙවෙයි දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට අපිට ලැබෙන අතිරේක ලාභේ ඒ නිසා මේකේ නා මෑනියන්ට මම මතක් කරා වගේ මේ විදිහට දැනනකොට මම දැන් දැන් කයේ හිත තියෙන බවට ලකුණු මේ මැල්ල නැති බවට ලකුණු අන්න ඒක සතියට නිමිත්තක් කරගෙන බාධාවක් හිරියරයක් නෙවෙයි සතියට නිමිත්තක් කරන මේක දිගේ සතිය පාත්තගෙන යනකොට වැටෙහි අවශ්‍ය නම් ආනපානේ උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන හොඳට යෙදිලා වම දකුණු වශයෙන් කරන යනකොට ආනපාන වැටෙන්න පටන් ගන්නවා. ඒකේ අතිරේක ලාභයක් වෙනවා. පිම්බි මැකිලෙන් වැටෙන්න පටන් ගන්න. ඒක අතිරේක ලාභයක් වෙනවා. නමුත් අපි යන්නේ වම දකුණේ ඒ වගේ අර ආනපනේ පවතිද්දි හෝ නැතුව තියේදී පසුබිමේ තියෙන මේ කම්පන චංචල වැටෙනවනම් ඒක ලාභෙට අතවාසියට සිරිදේ උදෝගයට වැඩියා කියලා බාර ගන්නා සාදර මනසක් ලැස්ති මනසක් ඇති වේවා කියලා කියන්නයි සිද්ධ වෙන්නේ මේක. ප්‍රශ්න ඉවරයි. ඉවරයි සර්. ඉතින් අපිට තියෙනවා තාපය භාගයක් විනාඩි 25ක් විතර කාලයක් කාට හරි තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් මේ මම කරපු ප්‍රකාශය පිළිබඳව මත විවේචන තියෙනවා නම් ඉදිරිපත් කරන්න ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙලේ. කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් අතේ ඉස්සුවනම් හරි. ප්‍රශ්න තියෙනවද? ඔතන මයික් එක තියෙනවා නේ පොඩ්ඩක් පාස් කරන්නකෝ මෑණියෝ. පිටිපස්සෙන් එක කරන්න දෙන්නයි තියෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ වහන්සේට පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ කාලයේදී සමේ පදයන්කේ වාඩි වෙලා ඉන්න අතර පිම්බීම හැකිලිම දෙස බලා හිටියා. ටික වේලාවක් යන බොහෝ වේලාවක් යනකොට පිම්බීම හැකිලිම නොදෙනී නොදෙනී ගියා. මගේ පාද දෙකත් ගල් වෙලා වගේ දැනුණා මට. ඒක වේදනාවක් නැති වගේ තත්යකට ටිකක් වෙලා යනකොටපත් වුණා. නිකන් සීතල වෙලා වගේ මගේ හුස්මත් නොදෙනෙන්න පටන් ගත්තා. ඇඟ තද කරන ගතියක් තිබුණා. මං ඔහි බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා. කකුල් ඔක්කොම නිකන් අයිස් කැට වලින් වෙලිලා වගේ වගේ දැනිලා අනතුරුව මට හුස්මත් නැති නිසා හිටියක් බොහෝ වෙලාවක් ඒ වගේ ගතියකින් තමයි මට හිටින්න පුළුවන්කමක් වුණේ. බොහෝ මේ හොඳ සතියෙන් ඉන්න බව සිහියෙන් හිටිය බව මට දැනෙනවා. ඒව පෙනී පෙනී හිටියා. ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්න ප්‍රකාශයක් විදිහට කරන්න. ස්වාමීන් වහන්සේ දැනුණු ටික තමයි මට ප්‍රශ්නය මට මේ ඒ අවස්ථාවේදී මේ හුස්ම දැනුනේ නැහැ. හුස්ම හිර වෙන ගතියක් තමයි දැනුනේ. ඉර වෙලා තියෙනවා වගේ සිහියෙනුත් ඉන්නවා මට මුකුත් කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ වගේ මාව තද ගැස්සිල්ලක් වගේ ඇඟ ගැස්සුණා. ගැස්සිලා ගැස්සිලා ගැස්සිලා මේ නිකන් මාව විසික්කනවා වගේ ගැස්සුණා කීප වටක්ම. ඒකෙදිත් අර ඔය ඉස්ලා කියව ප්‍රකාශන දෙකීම තමයි උත්තර හොයන්න වෙන්නේ. අපිට යම් මේකෙන් ආනාපානෙ දැනුණත් අපි නිසල්මණ ඒක දිහා බලහිනොත් ආනාපාන සම්පූර්ණ වුණදනේ ගිහිල්ලා අර මුලින්ම කියපු විදිහට කයේ තියෙන කම්පන චංචල වලට නැත්නම් වෙරළේ තියෙන රැළ බැලිල්ල නතර කරලා සිත්ජේ පේන්න පටන් ගන්නවා. ආයෙසරයක් වෙරළ දිහා පේනවා. ආයෙ සිත්ජේ පේනවා. ඔහොම ඔහොම මේ එකම දර්ශනයේ දුර දර්ශනය සහ ළඟ දර්ශනය වගේ තිරස් චංචල, සිරස් චංචල වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වෙන වෙලාවේදී ලෑස්ති වෙලා ගියේ නැත්තම් මේ වගේ වෙනස් වීමක් භාවනා වෙන්න පුළුවන්. විපරිණාමයක් වෙන්න පුළුවන්. අනිත්‍ය භාවයක් තියෙන්න පුළුවන් කියලා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් කම්පන චංචල දකින්නකොට නිශ්චල අර දේවල් නුහුරු ගතියක් වෙනවා. නිශ්චල දේ දකින්නකොට කම්පන චංචල දේවල් නුහුරු වෙනවා. එතකොට හිතේ ගැසීමක් මේකට පුරුදු කිරීමක් කරනවා. කෙරුවට මොකද හිතන්නකෝ ගැස්සුණයි කියලා. ගැස්සුණාට පස්සේ ආයෙත් බලා හිටියොත් ආයෙත් නිශ්චල වෙනවා. ආයෙ නිශ්චල වුණාට ආයෙ ගැස්සෙනවා. ආනෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ දෙකම එකම දර්ශනයේ පැතිකඩ දෙකක්. කම්පන බව තියෙන්නත් පුළුවන්. ඔයගේ නිශ්චල බව තියෙන්නත් පුළුවන්. ආනපන දැනෙන්න පුළුවන්, නොදැනෙන්න පුළුවන්. මෙන්න මේ දෙක දිහා. මේ දැනීම සහ නොදැනීම දිහා ආනපන ප්‍රකට අවස්ථාව සහ සුකුම අවස්ථාව දෙක දිහා අපේක්ෂාවකින් තොරව ගොඩාක් කළ බලන හිටියොත් තේරෙනවා මේක සම්පූර්ණ හේතුඵල ධර්මයකින් සිද්ධ වෙන්නේ. පමයක් ඕනෙත් නැහැ, ਸਰබලදාරි දෙවි කෙනෙක් ඕනෙත් නැහැ. මේකට දෙවන්නේක සම්බන්ධ නැහැ. මේ තමයි ධාතු වල හැටි. ඒ ධර්මය ධාතුන්ගේ ස්වභාවයේ ධරණ නිසා ධාරේති इति ධම්මෝ කියලා පස්සේ අටුවචාන් වහන්සේලා නම දාලා තිනවා. ඒගොල්ලෝ ඒකේ ඒ ඒ ස්වභාවය දරනවා. වෙනස්කම් පෙන්වනවා. ඒව වෙන්නේ 100%ක්ම හේතුඵල ධර්මයක් අනුව. මට කරන්නත් බෑ මට වළක්වන්නත් බෑ. මට කළ හැක්කක් තියෙනවා මේ දිහා බලාගෙන ඉන්න ඕනේ. මේ නොදැක්කා වගේ නෑ වුණා වගේ මේක දිහා බලාගෙන ඉතොත් පේනවා ඒ බලන චිත්තක්ෂණයේ පුරාවට එහෙම නැත්නම් ඒ බලානින කාලය පුරාවට කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. සබ්බ පාපසකරණම් කියන එක සිද්ධ වෙනවා. සිද්ධ වෙන දේ දකින්නවා හැබැයි මේ මම කියාගන්නේ සැලෙන්නෙත් නෑ ඒක දිහා බලාගෙන. හරියට මොහොතයින් කියලා හිතේ දිහා බලනවා වගේ. එතකොට තියෙන මටන් ගන්න මේ පරණ කර්ම ගෙවෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ මේක යෝග ජීවිතයක ස්වර්ණමය අවස්ථාවක්. ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ සිතින් කයින් වචනෙන් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ බව දන්නෝ දේශ බලාගෙන ඉන්නවා. ඒකට ගියාට පස්සේ මේ නූපන්න කුසල් නොයිපද වීමට ගන්න මේ පළවෙනි සම්මප්පදන් වීරිය ක්‍රියාත්මක වෙනකොට තමයි දැනට උපන් අකුසල් වර්ගයක් හිතේ තියෙනවා පරණ කර්ම නිසා ඒව ක්‍රියාත්මක වෙනවා දැනට චිත්තසංතානයේ තියෙන අකුසල් වර්ගයක් තියෙනවා. ඒ දේ දකින්න පුළුවන් වෙන්නේ අලුතෙන් කර්ම රැස් නොකර ඒක දිහා හුත්තට හිත විස්්‍රාම වෙන්න අරින්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා තියෙන අකුසල කර්ම වර්ගයක් පරණ ඒ වගේ විපාක වාර වර්ගයක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒව දරන්න බැරි නෑ. ওই දෙක දන්න කෙනාට විතරයි නෝපන් කුසල් ඉපදවීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක මනුෂ්‍ය ජීවිතේක හම්බ වෙන ලොකුම උපේන අවස්ථාව. ඊට ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ අකුසල් නොකර සිටීම නැත්නම් මේ වෙන දේවල් වලට රොස්පරොස් කරන්න එපා, ගැටුමක් කරන්න එපා. වෙනස් වෙන්න පුළුවන් කියලා දේශ බලන් ඉන්නවා කියන්නේ අපි ලොකු සංච අපට කියනවා කරන්න බැරි ශරීර ආසාව නිසායි කියලා. කාය ආසාව සහ ජීවිත ආසාව තියෙනවා නම් බය වෙනවා. අපි ඒ නිසා ඉඳ ගන්නකොට මේ වගේ වෙනවනම් පටියන් කිසි මුලදිම හරි ඉස්සලා යෝගාවචරය කිව්වා වගේ කාය ජීවිත දෙකම බුදුන් පූජා කරලා වාඩි වෙනවා. පරියන්කේ මුලදී ත්‍රිවිධ රත්නේ සමා කරගෙන ආර්යයන් වහන්සේගේ සමා කරගෙන මගේ කයත් ජීවිතයත් ත්‍රිසත්‍යෙන් පූජා වේවා කියලා ඒක ඇත්තටම ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ. නමුත් අදිෂ්ඨාන ශක්තියක් දෙනවා. ඒකෝට කායික ගැටෙන්න කම්පන වෙන්න හෙල්ලෙන්න පෙරලෙන්න හදනවනම් මේක පූජා කරලානේ කියන්නේ. වෙන දෙයක් වෙච්චවයි කියලා බලා ඉන්නකොට තමයි තේරෙන පටන් ගන්නවා මායයට ඕනේ කොහොම හරි කරලා අපි අවසන්. බුදුරජාණන්සේ අපිට කියනවා නෑ සද්ධාව හරි අරගෙන සීලේ හරි අරගෙන සතිය හරි අරගෙන ඇවිස්සෙන්නේ නැතු ඉන්න. මේ කලබල ඉන්න කරබන ඉන්න එතකොට කොහොම බහැලා යනවා. එතකොට අපි මේ මේ කෙලෙසුන් විසින් අපි කුප්පණ්ඩ හැදුවට කිපෙන්නේ නැතුව ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුරුදු වුණොත් කිසිම කෙලෙසකට ඇවිල්ලා අපිට කරදර කරන බැරිව යනවා. නපුරුකම් කරගන්න බැරුව යනවා. මේකේ පළවෙනි පාඩම තමයි ඔය අරමුණ සීතල වෙනවා ආය ඇවිස් වෙනවා. ආය සීතල වෙනවා ආය ඇවිස් වෙනවා අන්න ඒක දිහා බලාන ඉන්නවා තමයි. පුදුම උනන්දුවකින් බලාන ඉන්නවා. හැබැයි දැක්කට නොදැක්කා වගේ කටයුතු කරන්න ඕන. ඒක ටිකක් අමාරුයි. අද වැඩමුළුවේ පළවෙනි දවස නිසා දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවසේ නෝට මම හිතනවා මේකට හුරුවක් ඇති කරගන්න පුළුවන් ඒ අපි ගත කරන ජීවිතයේ හැටියට. හොඳයි. තවත් තියෙන විනාඩි 15කට අඩු වැඩි කාලයක්. අපිට ඕන නම් ඒ විනාඩි 15ත් එක්ක සක්මන්ඩ ගන්න පුළුවන් ඉදිරියට කරන්න තියෙන පැයි පැයට තව විනාඩි 15ක් එකතු කරන්න පුළුවන් විශේෂ ප්‍රශ්න නැත්තම් හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා තුනට gediya ගහනවා තුනට gediya ගහන්න අපි නැවත මෙතෙන් එකතු වෙනවා පරියංක භාවනාවක් සඳහා ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි